උනස් මේ විශේෂ මාර්ගය රචනා කරද්දී එවකට මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා වෙත පැවති අර්ථ කතා සමුදාය අර්ථ විනිශ්චයන සමුදාය අනුගමනය කරනවා ඒ අනුව මහ විහාරයේ භික්ෂුන් වහන්සේලා මේ මහා අර්ථ කතාව ආදී අර්ථ කතාවන් පදනම් කරගෙන කොයි විදිහටද ත්‍රිපිටකයට අර්ථකථනය ලබා දුන්නේ කියන මේ අර්ථකථන විනිශ්චය පදනම් කරගෙන ඒ වගේම එවකට මහ විහාරයේ පැවතිච්ච භාවනා මාර්ගයක් පදනම් කරගෙන මේ භාවනා මාර්ගයේ විස්තර කිරීම වශයෙන් අර්ථ කතා විනිශ්චයන් ඇසුරෙන් උන්වහන්සේ මේ විශේෂ මාර්ගය රචනා කරනවා. විශේෂ මාර්ගය කියලා කියන්නේ එක්තරා විදිහකට ධර්ම භාණ්ඩාගාරයක්. විශාල ධර්ම කර්ම සමුදායක් එකට එක්තෙන් වෙච්චි වටිනා කියන ග්‍රන්ථයක් තමයි විශේෂ මාර්ගය කියලා කියන්නේ. හැම පැත්තක් පිළිබඳවම ධර්ම කරුණු විස්තර විවරණය කරමින් විශාල ධර්ම සමුදායක් ධර්ම කරුණු සමුදායක් විශේෂ මාර්ගයේ විස්තර විවරණය කෙරෙනවා. දැන් අපි මේ දක්වා සාකච්ඡා කරගෙන ආ මේ සීල නිර්දේශයේ අවසාන කතා කරන්නේ ආජීව පාරිශුද්ධ සීලය. මේ දක්වා අපි පැහැදිලි කරපු කරුණු වලින් අපි මේ වැඩසටහන සහ සම්බන්ධ වන අයටත් පැහැදිලි ඇති. කොයි තරම්නම් බුදුගොස මාහිම්පාණන් වහන්සේ මේ විශේෂ මාර්ගය රචනා කරති කොයි තරම් පරාසයක් පුරාවට මේ ධර්ම කරුණු විස්තර විවරණය කරලා තියෙනවද කියලා. ඒක පොඩි කරුණක් අරගෙන ඒ කරුණ විශාල වශයෙන් විස්තර කරන්නට දීර්ඝ විස්තර කරන්නට නොයෙක් නොයෙක් ආකාරයෙන් විස්තර කරන්නට උන්වහන්සේ සමර්ථ වෙලා තියෙනවා විශේෂ මාර්ගය තුල. ඉතින් ඒක මේ නිසා හැම කෙනෙකුටම හැම බෞද්ධයෙක් විසින්ම ඉගෙන ගත යුතු පොතක්, හැදෑරිය යුතු පොතක් කියලා අපි නිර්දේශ කරන්න සූදානම් සුදුසු පොතක්. මේ විශේෂ මාර්ගයේ කියවන්නේ නැතිව යම් කෙනෙක් විසුද්ධි මාර්ගයට චෝදනා කරනවා නම් මහා විහාරි භාවනා මාර්ගයට චෝදනා කරනවා නම් ඒක ඒ අයගේ අතරම මති මතාන්තරයක් විතරයි අනුවණකමක් විතරයි කියන කාරණයක් අපි ප්‍රකාශ කරන්න කැමතියි. මොකද මේ තරම් වපසරියක් මේ තරම් පරාසයක් තුළ විස්තර විවරණී වෙච්චි අර්ථ විනිශ්චයක් වෙන කිසිම ග්‍රන්ථයක අපිට දක්නට ලැබෙන්නේ නැහැ. මේ නිසා අපි පැහැදිලි කරගෙන ඉන්න මේ පැහැදිලි කිරීමත් අපි අත්‍තරම එක්තරා විදිහට ටිකක් කෙටියෙන් පැහැදිලි කිරීම කරගෙන යන්නේ. සමහර කොටස් අපිට සමහර අදහස් වෙනවා කමෙන්ට්ස් එනවා මේ වේගෙ වැඩි පැහැදිලි කරනවා කියලා. නමුත් මේ විශාල ධර්ම කරුණු සමුදායක් නිසා ඒ සමහර කරුණු අපිට ටිකක් ඉක්මනට පැහැදිලි කරලා ඉවර කරන්න සිද්ධ වෙනවා නැත්නම් අපි එක දවසකට මම බැලුවහම මේ පාළි විසුද්ධි මාර්ගයේ පොතේ එක පිටුවක් විතර තමයි සාමාන්‍ය එක දවසකට අපි අතින් විස්තර වෙන්නේ. ඒ නිසා විශාල ධර්ම ග්‍රන්ථයක් විස්තර කරනකොට අපිට විශාල කාලයක් යන නිසා ඉතින් අපි සමහර තැනකදී ටිකක් වේගයෙන් යනවාද කියලාත් අපි හිතනවා. කොහොම නමුත් අපි හැකි ආකාරයකින් හැම කොටසක්ම අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා අපිට හැකි ආකාරයකින් අපි මතක් කරන්න හැම සියලු දෙනාටම හැකිතරම් මේ ධර්ම ධර්ම කරුණු පිළිබඳව ශ්‍රවණය කරලා මේ කරුණු කාරණා අහගෙන ඉඳලා යම් ගැටලුවක් තියෙනවා නම් ගැටලුව අපිට ඉදිරිපත් කරලා තවදුරටත් මේක විස්තර විවරණය කරගන්න තවදුරටත් ගැටලු निराකරණය කරගන්න කියන ආරාධනය. ඒ නිසා මේ විදිහට අපි මේක තව තවත් පැහැදිලි කරගෙන ගියොත් තව තවත් සාකච්ඡා කරගෙන ගියොත් මම හිතන්නේ විශාල ධර්ම අවබෝධයක් හැමෝටම ඇති කරගන්න හැකියාවක් ලැබෙයි කියන විශ්වාසයක් අපිට තියෙනවා. එක් පැත්තකින් බුදුගෝසාචාර්යයන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් අපිට උපදව ගන්න පුළුවන්. උන්වහන්සේගේ මහා ප්‍රඥා භාවය පිළිබඳව වටිනා අදහසක් ඇති කරගන්න පුළුවන් පුළුල් අදහසක් ඇති කරගන්න පුළුවන් ග්‍රන්ථයක් තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. ඉතින් අපි ඉතින් අපි අවසාන දවසේ සාකච්ඡා කරමින් ආවේ ආජීව පාරිශුද්ධ ශීලයේ. ඉතින් ආජීව පාරිශුද්ධ ශීලයේ තවත් අපිට එක කොටසක් පැහැදිලි කරන්න ඉතිරි වෙලා තිබෙනවා. ඒ කොටසත් අපි අද දවසේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආජීව පාරිශුද්ධ ශීලයේ යටතේ. අපි නැවත වාරයක් කෙටියෙන් මතක් කරගත්තොත් ආජීව පාරිශුද්ධ ශීලය කියන එක අපිට මුලින් ශීල ප්‍රභේද කතාවේදී පැහැදිලි කරන් තියදුනේ යාපන ආජීව හේතු පඤ්ඤප්තානං චන්නං සික්ඛාපදානං වීතිකමස්ස කුහනා ලපනා නීමිත්තිකතා නිප්පේසිකතා ලාභින ලාභ නිජිගින්සතා තී ඒවමාදීනංජ පාප ධම්මානං වශයෙන් පවත්තා මිච්ඡා ආජීව විරති ඉදං ආජීව පාරිශුද්ධ ශීලං ඒතර මෙන්න මේ විදිහ තමයි අපිට ආජීව පාරිශුද්ධ සීලය පැහැදිලි කරන්න තියෙන්නේ. යාපන ආජීව හේතු පඤ්ඤත්තාන චන්න සික්ඛාපදාන වීතික්කමස. ආජීවයේ හේතුෙන් බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂාපද හයක් තියෙනවා. මෙන්න මේ ශික්ෂාපද හය පිළිබඳව යම්කිසි වේතික්‍රමණයක් තියෙනවා නම් ඒක ආජීව පාරිශුද්ධ සීලය පිළිසිඳ වීම. කුහනා, ලපනා, නේමිතිකතා, නිප්පේශිකතා, ලාභේන ලාභ නිජිකින්සනතා කියලා ලාමක ධර්ම ගණනාවක් අපිට පැහැදිලි කරනවා. ඒ වගේම ආදිපදයෙන් තවත් ලාමක ධර්ම ගණනාවක් අපිට ඉදිරිපත් කරනවා. මෙන්න මේ පාප ධර්මයන්ගෙන් පාප ධර්මයන් සංඛ්‍යාත මිත්‍යා ආජීවයෙන් වැළකීමට තමයි කියන්නේ ආජීව පාරිශුද්ධි සීලය කියලා. ඉදන් ආජීව පාරිශුද්ධි සීල. ඒතර මේ එක එක කරුණක් පිළිබඳව අපි සාකච්ඡා කරා ආජීව හිතෙන් පනවපු ශික්ෂා පද මොනවද? ඒ වගේම කුහනා කියන්නේ මොකද්ද? ලපනා කියන්නේ මොකද්ද? නේමිත්තිකතා කියන්නේ මොකද්ද? නිප්පේශිකතා කියන්නේ මොකද්ද? ලාභයෙන් ලාභන් නිජිකින්සනතා කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව නිපේචිකතා කියන කොටසත් ලාභයෙන් ලාභන් නිජිකින්සනතා කියන කොටස තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිපේචිකතා කියන එක අපිට පැහැදිලි කරනවා තත්ත කතමෝ නිප්පේශිකතා. මොකක්ද මේ නිප්පේශිකතා කියලා කියන්නේ? නිප්පේශිකතා කියන වචනේ පැහැදිලි කරන්නේ කොහොමද? ලාභ සක්කාර සිලෝක sannisitassa papicchassa iccāpakatassa යාපරේසං අක්කෝසනා වම්බනා ගරහනා උක්කේපනා සමුක්කේපනා කිපනා සංකිපනා පාපනා සම්පාපනා අවන්නහාරිකා පරපිට්ටි මනසිකතා අයං උච්චති නිප්පේසිකතා නිප්පේසිකතා කියන එක පැහැදිලි කරනවා ලාභ සත්කාර සිලෝක සම්නිස්සික සම්නිස්කස්ස ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඇසුරු කරගත්තා වූ පාපිච්චස්ස පාපී අදහසත්තා වූ ඉච්ඡාපකතස්ස ලෝභයෙන් මැඩුනා වූ භික්ෂුවකගේ පරේසං මෙරමාහත අනෙක් පුද්ගලයන්ට කරනු ලබන යම් අක්කෝසනා ආක්‍රෝෂ කිරීම වම්බනා පහත් කරලා කතා කිරීමක් ගරහනා ගැරහීමක් උක්කේතනා සමුක්කේතනා මේ වචන වලට වෙන වෙනම අර්ථ දීලා තියෙනවා මෙන්න මේ කියන කරුණු ටිකට තමයි කියන්නේ අයං උච්චති නිප්පේසිකතා මෙන්න මේකට කියනවා නිප්පේසිකතා කියලා කියනවා ඒ නිසා නිප්පේශිකතා කියන වචනේ අපි එහෙමනම් පැහැදිලි කරගන්න ගියාම මේ අක්කෝසනා, වම්බනා, ගරහනා, උක්කේපනා, සමුක්කේපනා, කිපනා, සංකිපනා කියන මේ මේ ආදී පද පිළිබඳව අපි වෙන වෙනම සාකච්ඡා කරන්න වෙනවා. මොකක්ද අක්කෝසනා කියලා කියන්නේ? අක්කෝසනා කියන පදේ පැහැදිලි කරනවා දසහි අක්කෝෂ වස්තුහි අක්කෝෂණං දස ආක්‍රෝෂ වස්තුන්ගෙන් ආක්‍රෝෂ කිරීම තමයි අක්කෝෂණා කියලා කියන්නේ කියලා. මොනවද දස ආක්‍රෝෂ වස්තු කියලා කියන්නේ? ආක්‍රෝෂ වස්තු 10ක් අපිට විනය පිටකේ පාචිත්‍ය පාළි කොටසේ ඕම සවාද ශික්ෂාපදේ බුදුරජාණන් වහන්සේ දක්වනවා ආක්‍රෝෂ වස්තු 10ක් පිළිබඳව. ආක්‍රෝෂ වස්තු 10 මට මෙතෙන්ට අතර මේක ඇතුළත් කරන්න අමතකුණා එක. එකක් තමයි ಜಾති ජාති නාම ගොත්ත කම්ම සිප්ප ආබාධ ලිංග කිලේශ ආපත්‍ය අක්කෝෂ කියලා 10ක් තියෙනවා හරි ජාති කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ උත්පත්තිය පිළිබඳව එතකොට යම්කිසි පුද්ගලයෙකුගේ උත්පත්තිය පිළිබඳව ආක්‍රෝෂ කිරීමක් ගැරහීමක් වම්බනයක් සිද්ධ කරන්න පහත් කිරීමක් කරන්න කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් උත්පත්තිය ඒක අපිට බුදුරජාණන් වහන්සේ දෙකට බෙදලා පෙන්නනවා. ಜಾති තියෙනවා, හීන ಜಾති තියෙනවා, උත්කෘෂ්ඨ ಜಾති තියෙනවා. එතන මොනවද හීන ಜಾති කියලා කියන්නේ? ඡණ්ඩාල ಜಾති, නේසාත රතකාරයන ආදී වශයෙන්. එතකොට සමහර අය ඡණ්ඩාල කියන්නේ සැඩොල් කුලය කියලා කියන එතකොට නේසාද කියන්නේ කුළුපොත්තු කියලා කියන කුළුපොත්තු කියලා කියන්නේ ඔය බටපතුරු වලින් යම් යම් නිර්මාණ කරන අය. රතකාර යම් යම් රිය හදන අය ඒ අය පහත් ಜಾති කියලා ඒ කාලේ මේ අතීතයේ මේ ಜಾතීන් බෙදපු ආකාරයන් තමයි දක්වන්නේ. සමහරලාට වර්තමානයේ එනකොට මේ ಜಾති සමහර දේවල් අපිට දක්නට ලැබෙන්නේ නැහැ වෙන්න පුළුවන්. දැන් චණ්ඩාල ಜಾතිය කියනවා අපි වර්තමානයේ අපි චණ්ඩාල කියලා පිරිසක් කොහොමවත් මොන ගහනවා අඩුයි. නමුත් ඊට සමානව සමහර වෙලාවට පහත් ಜಾති කියලා හිතන යම් යම් සමාජයේ පිළිගත්තු නොඑක් නොඑක් જાතින් තියෙනවා. ඒතර ඒවා හීන જાති. උත්කෘෂ්ඨ જાති කියලා බුදුරජාණන් ලක්ෂණ ශස්ත්‍රීය જાති, බ්‍රාහ්මණ જાති මේ මාදේවල් මේ වාගේ උත්පත්තීන් උත්කෘෂ්ඨ උත්පත්තීන් කියලා දක්වනවා. ඒ වගේම නාම જાතිය කියන්නේ එක ආක්‍රෝෂ වස්තුවක්. එතකොට හීන જાතියකනොත් පුළුවන් ආක්‍රෝෂ කරන්න. එතකොට කෙනෙකුට බයිනවා නම් උඹ සැඩොලි කියලා බයිනවා. උඹ චණ්ඩාලි කියලා බයිනවා. අන්න හීන જાතියකින් හීන જાතියකින් එක්තරා විදිහකට බැනවා දෙනවා. එහෙම නැත්නම් උත්කෘෂ්ඨ જાති ඒගොල්ලෝ බලන්න පුළුවන්. ආ යා ඉතින් බ්‍රාහ්මණයනේ යා ඉතින් ශස්ත්‍රීයනේ මනතන් ඒ විදිහට අර ටිකක් උස් උසස් දෙයකිනුත් බණින්ද පාවිච්චි කරන්න පුළුවන්. ඒ ආක්‍රෝෂය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් ඒකට කියනවා ಜಾති කියන ආක්‍රෝෂ වස්තුව කියලා. ಜಾති ආක්‍රෝෂ වස්තුව හීන වෙන්න පුළුවන්, උත්කෘෂ්ඨ වෙන්න පුළුවන්. නාම කියලා ආක්‍රෝෂ වස්තුවක් වෙනවා. නාමං කියලා කියන්නේ නාමං කියන එකත් හීන වෙන්නත් පුළුවන්, උත්කෘෂ්ඨ වෙන්නත් පුළුවන්. නමෙන් ආක්‍රෝෂ කරන්න පුළුවන් කියනවා. ඒතර නම පිළිබඳව ඇත්තටම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ ඕමසවාද ශික්ෂාපදේ හීන නම් කියලා ඒවා වර්තමානයේ අපි අපිට පාවිච්චි වෙන්නේ නැති ඒවා අවකන්නකම්, ජවකන්නකම්, තනිට්ඨකම්, සවිට්ඨකම්, කුලවඩ්ඩකම් කියලා මේ විදිහට නම් හීන නම් කියලා දක්වනවා. උත්කෘෂ්ඨ නම් කියලා දක්වනවා බුද්ධ පටිසංයුක්ත, ධම්ම පටිසංයුක්ත, සංඝ පටිසංයුක්ත නම්. එතකොට දැන් ගත්තොත් බුද්ධ රක්කිත, බුද්ධ විහාරි මේ විදිහට කියනවනේ එතකොට ඒවා උත්කෘෂ්ඨ නම් කියලා. එහෙම නැත්නම් අවකන්නක ජවකන්නක කියන ඒවා අපි වර්තමානයේ දන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට කන කොට කියලා එහෙම නැත්නම් ඒ විදිහට යම් යම් නම් දාලා තියෙන්න පුළුවන්. දැන් අතීතයේත් අපි තියෙන වංකනාසික තිස්ස කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වාගේ නම් සමහර වෙලාවට ටිකක් උසස් නම් කියලා සලකන්නේ නැතුව ටිකක් පහත් නම් කියලා සලකනවා. අන්න එහෙම නම් නම් වලින් ආක්‍රෝෂ කරන්න පුළුවන්. ඒ නිසා නාම කියලා කියන්නේ ආක්‍රෝෂ වස්තුවක්. ඒ වගේම ගෝත්‍රය කියලා කියන්නේ ආක්‍රෝෂ වස්තුවක්. ගෝත්‍රයක් තියෙන හීන ගෝත්‍ර සහ උත්කෘෂ්ඨ ගෝත්‍ර කියලා. හීන කියලා කියන්නේ හීන ගෝත්‍ර යන්නේ අදහස් කරන්නේ කෝසිය ගෝත්‍ර, භාරද්වාජ ගෝත්‍ර ආදී හීනයි කියලා පුත්‍රජනස දක්වනවා. මේ ඕම සමාද ශික්ෂාපදේ තමයි දක්වන්නේ. උත්කෘෂ්ඨ ගෝත්‍ර විදිහට ගෝතම ගෝත්‍ර, මොග්ගල්ලාන ගෝත්‍ර, කච්චායන ගෝත්‍ර යන ආදී දක්වනවා. මේ ගෝත්‍රයනුත් ඕනනම් කෙනෙකුට බැනලා දෙන්න පුළුවන්. එතකොට හීන ගෝත්‍රයෙන් කෙනෙකුට ආක්‍රෝෂ කරන්න පුළුවන්. ඕනනම් උත්කෘෂ්ඨ ගෝත්‍රයකින් ආක්‍රෝෂ කරන්නත් පුළුවන්. ඒ වගේම ඊළඟට දක්වනවා ගෝත්‍ර කම්ම. කර්මය කියන එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කෙනෙකුට මේ බැනවදින්න කෙනෙකුට අගෞරව කරන්න ආක්‍රෝෂ කරන්න භාවිතා කරන්න පුළුවන් කම්ම. කම්ම කියන එකත් හීන කම්ම උත්කෘෂ්ඨ කම්ම කියලා දෙකක් තියෙනවා. හීන කම්ම කියලා කිව්වහම ඒකට දක්වන උදාහරණ විදිහට තියෙන්නේ කොට්ටක, පුප්පචඩක ඒ වගේ දේවල්. පුප්පචඩක කියලා කියන්නේ එක්තරා විදිහකට මල් ඉවත් කරන කර්මය. එතකොට මේගොල්ලෝගේ කර්මාන්තය තමයි පූජා කරන මල් බැහැර කරනවා වගේ දේවල්. ඒකට කසල බැහැර කිරීම ආදී තමයි ඒකට. උත්කෘෂ්ඨ ගෝත්‍ර විදිහට උත්කෘෂ්ඨ කර්ම විදිහට දක්වන්නේ කෘෂි කර්මය වෙලඳාම ගව රක්ෂණය වගේ දේවල්. දැන් අද වර්තමානයේ ගොවිතැන් කරනවා කිව්වොත් සමහර වෙලාවට ඒක ටිකක් අපි පහත් කරලා සලකනවා මේ ගොවිතැන් කරනවා කම කියන්න ලැජ්ජයි සමහර වෙලාවට. නමුත් අතීතයේ බුදුරජාණන්සේ කාලේ කෘෂිකර්මය කියලා කියන්නේ උසස් ගෝත්‍රයක් කියලා තමයි දක්වන්නේ. එතකොට දැන් කසී බාරද්වාජ බ්‍රාහ්මණතුමා වායකත්තාම එයාට කසී බාරද්වාජ කියන නම ලැබෙන්නේ මෙයා කෘෂිකර්මයේ යෙදිච්ච නිසා. ඒතර මහා විශාල වෙල්යායවල් තිබුණු ගොවි ගොවි මහත්තුරු. එතකොට ඒවා උසස් කර්ම විදිහට සලකනවා. වෙළඳාම් කියන්නේ උසස් කර්මයක්. ඒ වගේම ගව පාලනය කියන උසස් කර්මයක්. දැන් දැන් බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා ධනිය ගෝපාල කියලා ගව පාලකෙක්. ධනිය ගෝපාලගේ ධනිය ගෝපාල සූත්‍රයක් තියෙන සූත්‍රනිපාතේ හරිම ලස්සන සූත්‍රයක්. එතකොට ධානී ගෝපාල බොහෝම ආඩම්බරයෙන් යුතුව ඉන්නේ Taman මහ විශාල හරක් පට්ටියක් ඉන්නවා Tamanට කිරි ආදී ලැබෙනවා මේ විදිහට බොහොම ආඩම්බර වෙලා ඒ පිළිබඳව බොහොම සතුටු වෙලා ඉන්න පුද්ගලෙක් තමයි ධානී ගෝපාල කියන්නේ අද වර්තමානයේ අපි සාමාන්‍යයෙන් හරක් බලාගන්න එක්කෙනෙක් කියලා කිව්වොත් අපි හිතන ටිකක් දුක් විඳින කෙනෙක් අපහසුයෙන් ඉන්න කෙනෙක් තමයි හරක් බලා ගන්නවා කියලා. නමුත් අතීතයේ ගත්තාම මේක උත්කෘෂ්ඨ කර්මයක් විදිහට තමයි ගෝපාලනය දක්වලා තියෙන්නේ. ඒ වගේම ශිල්පයෙන් පුළුවනි එක්තරා විදිහකට මේ ආක්‍රෝෂ කරන්ද මේ මට තේරෙන්නේ මට මේ මම ලියාගෙන තියෙන එක මම පුළුවන් ද කියලා ෂෙයා කරන්න මම බැලුවේ අපි කමන්නේ ශිල්පයෙන් අපිට පුළුවනි ආක්‍රෝෂ කරන්න ශිල්පයත් හීන ශිල්ප උත්කෘෂ්ඨ ශිල්ප කියලා දෙකක් තියෙනවා. එතකොට හීන ශිල්ප විදිහට නලකාර, කුම්භකාර, පේශකාර, චම්මකාර මේ ආදී දේවල් දක්වනවා. එතකොට නලකාර කියලා කියන්නේ අපි කියන මේ ඒ ඇයිට කියනවා බට කර්මාන්ත කරන අය. බට කර්මාන්ත කරන අය හීන ශිල්ප. කුම්භකාර කියන්නේ කුඹල් කර්මාන්තයේ දෙන අය. පේශකාර කියලා කියන්නේ රෙදි බියන අය. එතකොට සම්මකාර කියලා කියන්නේ සම් සොම්මර කියලා කියන එකට කියන්නේ සම් කර්මාන්තයේද නැහැ. නහා පිට කියලා කියනවා බාබර් කියලා කියන්නේ අපි කියන්නේ කොණ්ඩේ කපන අය. ඒ අයට කියනවා ඒ අය නහා පිට. ඒගොල්ලෝ ඒ ශිල්පයක් හීන ශිල්පයක් කියලා දක්වනවා. උත්කෘෂ්ඨ ශිල්ප තියෙනවා මුද්දා ගණනා ලේඛයනාදී වශයෙන් මේ මුද්ද ශිල්පය මුද්ද ශිල්පය කියලා කියන්නේ යම් යම් මුද්‍රණ කටයුතු සහ සම්බන්ධ වෙන ගණනා ගිනුම් කටයුතු, ලේ කාලීකන කටයුතු මේ වගේ දේවල්. ඒ වගේම ආබාධ තියෙනවා. ආබාධයක් ආක්‍රෝෂ වස්තුවක්. එතනදී කියනවා සබ්බේපි ආබාධා හීනා. කියන ආබාධ ඔක්කොම හීනයි කියලා කියනවා. ආබාධයකින් ආක්‍රෝෂ කරනවා මේක හීන ආක්‍රෝෂයක්ම තමයි. හැබැයි කියනවා අපිට මදුමේහෝ ආබාධ උක්කට්ටෝ කියලා කියනවා. මදුමේහි කියන, ඒ කියන්නේ දියවැඩියාව කියන ආබාධය උත්කෘෂ්ඨ ආබාධයක් කියලා කියනවා. ඒ කියන්නේ ටිකක් ටිකක් කෙනෙකුට ඉතින් මට දියවැඩියාව තියනවා කියලා කිව්වම මේක ටිකක් මේ උත්කෘෂ්ඨ ආබාධයක් කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒක සමහර වෙලාවට ටිකක් මේ ධනවත් අයට හැදෙන රෝගයක් කියලා සලකන්න පුළුවන් දෙයක් වෙන්න ඇති මම හිතන්නේ. ඒ වගේම ලිංග කියලා කිව්වහම ලිංග කියන එකක් තියෙනවා හීන උත්කෘෂ්ඨ කියලා. ලිංග කියලා කියන්නේ හැඩහුරුකම කියලා කියන එක. පුද්ගලයාගේ හැඩහුරුකම ගොඩාක් උසයි නම්, ගොඩාක් කොටයි නම්, මේක ඊටාම කළුයි නම්, ඊටාම සුදු පාටයි නම් ඒක හීන ලිංගයක් කියලා සලකනවා. උත්කෘෂ්ඨ ලිංග කියලා කියනවා ඒ විදිහට නැති ඒවා. කෙලෙස් කියලා තවත් ආක්‍රෝෂ වස්තුවක් තියෙනවා. එතනදී කියනවා සියලුම කෙලෙස් හීනයි කියලා කියනවා. කෙලෙස් වලින් බයිනවා නම් ඒක හීන ආක්‍රෝෂයක්ම තමයි කියනවා. ආපත්‍ති ගැනත් කියනවා සියලු ආපත්‍ති හීනයි කියලා කියනවා. හැබැයි සෝතාපට්ටි සමාපatti උප්පට්ඨා කියලා කියනවා. ඒතර ආපත්‍යියත් ආක්‍රෝෂ වස්තුවක්. හැබැයි එතන ආපත්‍ති කියලා කිව්වහම දැන් අපි පරාජික ආපත්‍ති සංගාදිශේෂ ආපත්‍ති කියලා මේ විදිහට නොයෙක් නොයෙක් ආපත්‍ති වලටපත් වෙනවා. හැබැයි සෝතාපට්ටි සමාපatti වාගේ මගඵල සමාපත්තියකට සම්බන්ධ වෙනවා නම් මේ මගඵල සමාපත්තිය කියලා කියන එක උත්කෘෂ්ඨ ආපත්‍යක් කියලා කියනවා. ඒ වගේම 10 වෙනි ආක්‍රෝෂ වස්තුව තමයි අක්කෝසෝ කියලා කියන එක. අක්කෝස කියලා කියන්නේ එකත් වෙන හීන ආක්‍රෝෂ සහ උත්කෘෂ්ඨ ආක්‍රෝෂ කියලා. හීන ආක්‍රෝෂ කියලා කියන්නේ පොට්ඨෝසි, මෙන්ඩෝසි, ගෝනෝසි, ගද්ද්‍රබෝසි, තිරච්ඡානගතෝසි, නේරේකෝසි කියලා කියනවා. එතකොට ඔටුවෙක් ඔබ ඔටුවෙක් කියලා බලනවා. හරි එහෙම නැත්නම් ඔබ ගොනෙක් කියලා බලනවා, බූරුවෙක් කියලා බලනවා. අන්න එහෙම ආක්‍රෝෂ කිරීම ඒක පහත් ආක්‍රෝෂ කිරීමක් කියලා කියනවා. එහෙම නැත්නම් පණ්ඩිතෝසි ව්‍යක්තෝසි මේධාවීසි බහුසුතෝසි ආ උඹ ඉතින් හොඳ පණ්ඩිතයානේ කියලා අන්න ඒ විදිහට අන්න තවත් කෙනෙකුට බණෙන්ට තියෙන ක්‍රමයක් තමයි පණ්ඩිතයා කියන වචනය ආක්‍රෝෂ කරන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එහෙමනම් ඒක කියනවා උත්කෘෂ උත්කෘෂ්ඨ ආක්‍රෝෂ වස්තුවක් කියලා. එතකොට ආයා මහ පණ්ඩිතයනේ මහ බක පණ්ඩිතය කියලා වයින් පැත්තේ දොස් කියන්නේ ඒ විදිහට. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දක්වන ආක්‍රෝෂ වස්තු 10ක් ජාති නාම ගොත්ත කම්ම සිත් ආබාධ ලිංග කිලේශ ආපatti අක්කෝෂ කියලා. මෙන්න මේ කියන ආක්‍රෝෂ වස්තුන්ගෙන් බැන බැදීම එහෙම තමයි ආක්‍රෝෂ වස්තුන්ගෙන් ආක්‍රෝෂ කිරීම කියලා කියන එක තමයි අක්කෝෂණා කියලා කියන්නේ. එතකොට ආජීවයේ අපිරිසිදු වෙන්නේ කොහොමද මේ අක්කෝෂණාවෙන්? දැන් අපිට කියේ මේක නිප්පේශිකතා කියන වචනේ පැහැදිලි කරේ ලාභ සත්කාර සිලෝක සම්නිස්ති සම්නිස්තිතස පාපිච්චස ඉච්ඡාපදස්. ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නේ. ලාමක ආශාවකින් මැඩිලා ලෝභයෙන් මැඩිච්ච කෙනෙක් අනිත් කෙනාට ආක්‍රෝෂ කරනවා. එතකොට දැන් Tamanට ලාභ සත්කාර ලබා ගන්න බලාපොරොත්තු මේ මිනිස්සුන්ට සමහර ලාවට භික්ෂුන් වහන්සේලා දොස් කියනවා නම් දස ආක්‍රෝෂ වස්තුවේ. දැන් જાතියෙන් දොස් කියනවා. උඹලා ඉතින් කියලා කරලා පහත් જાතියක් කියලා උඹලා මේ අහවල් જાතිය කට්ටියනේ ඒ නිසා දානයක්වත් දෙන්න දන්නේ නැහැ කියලා මෙන්න බනිනවා. බැන්නහම බැනුම් අහන කෙනා කල්පනා කරනවා මම මේ පහත් જાතිය කියලා තාම්දුරු වෙනවා මම මොකද දෙන්නේ නැති හිතා. ඒ නිසා මේ මම කොහොම හරි දෙන්න ඕනේ කියලා අන්න දෙන්න කල්පනා කරනවා. එහෙමනම් ඒ ආක්‍රෝෂේ අපි කියනවා අක්කෝසනා කියලා කියනවා. ඒකට කියනවා නිප්පේසිකතා භාවයක් කියලා. එතකොට නිප්පේසිකතාවේ එකක් තමයි මෙන්න මේ විදිහට දස ආක්‍රෝෂ වස්තුවෙන් ආක්‍රෝෂ කිරීම කියලා කියන්නේ. වන්දනා කියලා කියන්නේ බැන දෙදීම කියලා ඒකට සිංහල වචනයක් දාන එක්තරා විදිහකට පහත් කරලා බණිනවා කියන එකයි පරිභවිත්වා කතනම් පරිභව කරන කියන එක. එතකොට අපි යම් කෙනෙක් යම් පුද්ගලයෙක් ටිකක් පහත් තත්වයට දාලා පහත් විදිහට බැනලා දෙනවා නම් යම් කෙනෙකුට පරිභව කරනවා නම් ඒකට කියනවා වම්බනා කියලා. එතකොට ලාභ සත්කාර ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් සමහර වෙලාවට කෙනෙකුට මේ විදිහට පහත් විදිහට බනින්න පුළුවන්. ඒකට කියනවා වම්බනා කියලා. ගරහනා කියන්නේ අස්සද්දෝ අපසන්නෝති ආදිනායන දෝෂාරෝපණ. අපි ඒකට කෙලින්ම දෝෂාරෝපණය කරනවා. දෝෂාරෝපණය කරන්නේ කොහොමද? අස්සද්දෝ අපසන්නෝති ආදිනායන. අශ්‍රද්ධාවන්තයෙක් කියලා දොස් කියනවා. අප්‍රසන්නයෙක් කියලා දොස් කියනවා. ඒ කියන්නේ අපි කියන කෙනෙකුට දැන් ලාභ සත්කාර ලබා ගන්න බලාපොරොත්තුෙන් මොකුත් Tamanට පූජා කරන්නේ නැත්නම් භික්ෂුන් වහන්සේ දොස් කියනවා නුඹලට කිසිම ශ්‍රද්ධාවක්වත් නැහැ මේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ ධම් හැන්දක් පූජා කරගන්න. මෙන්න මේ විදිහට කියනවා නම් ඒක ගර්හා කිරීමක් කියලා කියනවා. නුඹලට මේ බුදුදම සංඝ කියන මහා සංඝරත්නය කෙරෙහි කිසිම පැහැදීමක් නැහැනේ. පැහැදීමක් නැති නිසානේ මේ දන් හැන්දක්වත් පූජා කරන්නේ නැති කියලා මෙන්න මේ විදිහට Tamanට ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නේ යම් කෙනෙක්ට අශ්‍රද්ධාවන්තයෙක් අප්‍රසන්න නොපැහැදුණු කෙනෙක් කියලා බැනලා දෙනවා නම් දෝෂාරෝපණය කරනවා නම් ඒකට කියනවා ගරහනා කියලා. උක්කේපනා උක්කේපනා කියලා කියන්නේ එක්තරා විදිහකට වචනයෙන් ඔසවා දමනවා කියලා කියන වචනයෙන් ඔසවා දෙමීම. මොකද්ද වචනයෙන් ඔසවා දෙමීමක් කියලා කියන්නේ? ඒක පැහැදිලි කරන්නේ මායේතං එත්ත කතේ තාති වාචා යුක්තිපදං. ඕවා මෙහි කතා කරන්න එන්න එපා කියලා කරවිලා කෙලින්ම මේ පුද්ගලයාව ඔසවලා පැත්තකට දානවා. ඒ කියන්නේ එයා අපි කියන්නේ උස්සලා විසි කරනවා වගේ අදහස. හරි. එතකොට යම් කෙනෙක් යමක් කතා කරනකොට ඕවා මෙහි කතා කරන්න එපා කියලා බැනලා දානවා. එතකොට මේ මනුස්සයා එතනින් එහාට මොකවත්ම කතා කරන්න කල්පනා කරන්නේ මොකද භික්ෂුන් වහන්සේකින් තමයි බැනුන්නේ. හොරෙන් මේ ගැන කතා කරන්න කියලා. අන්න ඒකට කියන උක්කේපනා කියලා කියනවා. සමුක්කේපනා කියලා කියනවා සබ්බතෝ භාගේන සවත්තුකම් සහේතුකම් තත්වා උක්කේපන සමුක්කේපන. සර්ව ප්‍රකාරයෙන් හේතු සහිතව මේ විදිහට උක්කේපනය කරනවා නම්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දක්වනවා අහෝ දානත පීටි එවං උක්කේපන උක්කේපන. මහා දානත පීටි එවං සුට්ටු උක්කේපන සමුක්කේපන. ඒ කියන්නේ දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ඉන්නවා කිසිම දෙයක් පූජා කරන්නේ නැහැ කිසිම දෙයක් පූජා කරන්නේ නැති කෙනෙකුට අපෝ ඉතින් මෙයා එහෙන දානපතියනේ. ඔය දන්නේ නැද්ද ඉතින් දෙන හැටි ඉතින් මහා දානපතියනේ කියලා දොස් කියනවා. අන්න එහෙම දොස් කියවහම ඒ ඒ දොස් කීම තුල සහේතුක කරලා කියනවා කියන්නේ හේතුව දක්වලා මොනවා හරි පූජා කරන්න තිබුණ අවස්ථාවක පූජා කරපු නැති හේතුවක් ඉදිරිපත් කරලා මෙයා ඉතින් මහා හිම දානපතියනේ නැත්තම් ඉතින් අහවල් දවසේ අපි මේ ගෙදරට ගිය වෙලාවේ මොනවා හරි දෙන්නවත් තිබ්බන් දුන්නේ නැණි කියලා මෙන්න මේ විදිහට යම් කෙනෙකුට දොස් කියනවා. අන්න එහෙම දොස් කියනවා නම් ඒ දොස් කියලා ඒ පුද්ගලයා තවදුරටත් එතන රැඳී සිටින එක එතන ඒ කතාවේ යෙදෙන එක වළක්වනවා ආ වළක්වනවා නම් අන්න ඒකට කියනවා සමුක්කේපනා කියලා ඒක කියන්නේ සබ්බතෝ භාගේන සවත්තුකම් සහේතුකම් කප්පා උපේපනා සර්වප්‍රකාරයෙන් හේතු සහිතව යම් කෙනෙක්ව උස්සල විසි කරන පැත්තකට තවදුරටත් කතා කරන්න දෙන්නේ නැතුව ඒකට කියනවා සමුක්කේපනා කියලා ඒකත් ලාභ සත්කාර බලාපොරොත්තුෙන් කරන දෙයක් ඒ නිසා ඒක නික්කේචිකතා භාවයේ නිප්පේසික තකින් තත්වයට අයිති වෙනවා. කිපනා කියලා කියන්නේ එක්තරා විදිහට කිං ඉවස් කිං ඉමස් ජීවිතම් බීජ භෝජනෝති එවං uppandana. uppandana කියලා කියන්නේ කවටකම් කරනවා කියලා කියන්නේ. එතකොට දැන් කවුරු හරි කෙනෙක් මේ මොනවා හරි දෙයක් එයා පරිහරණය කරන දෙයක් දැකලා ඒ පරිහරණය කරන දේ අනුව ඒ පුද්ගලයාට කවටකම් කරනවා. ඒකයි මේ බීජ භෝජනෝ කියලා කියන්නේ බීජ කියලා කියන්නේ බිත්තර කියලා කියන කෙනෙක් බිත්තර එහෙමත් නැත්නම් බිත්තර සඳහා කියන්නේ යමක් ගන්න බීජ කියන කෙනෙක් ඇට වර්ග කියන එක. එතකොට දැන් මේ දේ එයා ඒ දේවල් පරිහරණය කරනවා දැකලා ඒ කරුණ අරබයා ඔහුට පිහිළු කරනවා කවට කවටකම් කරනවා මූ ජීවත් වෙලා මොනවා කරන්නද ඔය මේ විතර කාලා ජීවත් වෙන්න කියලා මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් පහත් කරලා එයාට කවටකම් කරනවා නම් ඒකට කියනවා කිපනා කියලා කියනවා. සංකිපනා කියලා කියන්නේ ඒ වගේම කිං ඉමං අදහය කෝති බනත යෝනිච්ච කාලං සබ්බ සබ්බේ සම්පී නක්ඛීති වචනං දීති සුත්තතරං පණ්ඩනා. සංකිපනා කියන්නේ මනාවම කරන කවටකම් කිරීමක් වඩාත් කවටකම් කරනවා කියන එක. කොහොමද වඩාත් කවටකම් කරන්නේ? දැන් අර ඉස්සරලා මොකක් හරි තමන් කරන වැඩ කටයුත්තක් අල්ලගෙන ඒ වැඩ කටයුත්තෙන් කවටකම් කිරීම කරනවා. මේ ආයතන මේව කරන කෙරෙන්නේ කොහොමද කියලා වල කෙරේ කවටකම් කරනවා විහිළු කරනවා. සංකීපනා කියලා කියන්නේ එහෙම නෙවෙයි තවත් වෙනත් විදිහකට. දැන් අපිට මෙයන් කිසි කෙනෙක් යමක් පූජා කරන්න නැති කෙනෙක් දැක්කහම එයාට මේ ආයතන මොකවත් දෙන්නේ නැහනේ. නෑ නෑ නෑ නෑ එයා දෙන්න කියන බුදුන් මෙයා නොදෙන්නේ කියන්නේ මෙයා හැමෝටම දෙනවා හැම තැනම Tamanට නෑ කියන වචන දෙනවා අන්න බලන්න කෙනෙක්ව පහත් කරන ආකාරය දැන් යම් යම් පුද්ගලයෙක් යමක් දෙන්නේ නැති වුණාම දෙන්නේ නැති කරාට කවටකමට අනෙක් අයත් එක එකතු වෙලා අපි කියන්නේ අර යම් යම් කෙනෙක් අපහසුතාවයටපත් කිරීමක් කියන්නේ අර වර්තමාන වචන වලින් කියන්නේ යම් කෙනෙක් බයිට් කරනවා කියලා කියන්නේ ඒ වගේ යම් යමෙක් අපහසුතාවයටපත් කිරීමක් කරනවා. ඒ අපහසුතාවයටපත් කරන්නේ කොහොමද? මෙයා ඉතින් මෙයා මේ අදායකෙක් මෙයා නොදෙන කෙනෙක් කියලා කියන්න බෑ. කොහොමද මෙයා නොදෙන කෙනෙක් කියන්නේ? හැමෝටම මෙයා තමන් ගාව නැහැ කියන වචනේ දෙනවා. ඒ හින්දා මෙයා නොදෙන කෙනෙක් නෙමෙයි. අන්න එහෙම එතකොට පිරිසක් මැද්දේ යම් කිසි පුද්ගලයෙක් අපහසුතාවයට පත් කරනවා නම් ඒකට තමයි කියන්නේ සංකීපනා කියලා කියන්නේ. පාපනා නිප්පේෂිකතාවේ ඊළඟ ආකාරය තමයි පාපනා. පාපනා කියලා කියන්නේ අදායකත්වස්ස අවන්නස්සවා පාපනා. එතකොට එක්තරා විදිහකට නොදෙන පුද්ගලයාගේ නොදෙන යම් කිසි පුද්ගලෙක් යම් දන් දෙන්නේ නැත්නම් ඒ දන් දෙන්නේ නැති කෙනාගේ දන් නොදීම කියන කාරණය හැමතැනම පතුරවනවා නම් ආන් ඒකට කියනවා පාපනා කියලා. දන් නොදීම කියන කාරණය හැමතැනම පැතිරෙමින් තමයි පාපනා කියලා කියන්නේ. සම්පාපනා කියන සබ්බතෝ භාගේන පාපනා සම්පාපනා. සර්ව ප්‍රකාරයෙන්ම මේ විදිහට හඳුන්වනවා ඒක කියන සම්පාපනා කියලා. අවන්නහාරිකා අවන්නහාරිකා කියලා කියන්නේ එක්තරා විදිහකට කියනවා ඒවන් මේ අවන්න භයාපි දස්සතිටි ගේහසෝ ගේහං කාමතෝ ගාමං ජනපන්තෝ ජාතං තං අවන්න හරණං නුගුණ රැගෙන යාම කියන එක හරණම් කියලා කියන්නේ රැගෙන යනවා කියන එක. අවන්න කියන්නේ නුගුණ. යම් කිසි පුද්ගලයෙකුගේ නුගුණ හැම තැනම පතුරවනවා. හැම තැනටම අරගෙන යනවා. කොහොමද? ගේහතෝ ගේයන් ගෙයින් ගෙට ගිහිල්ලා කියනවා අහවලා මෙහෙමයි අහවලා මෙහෙමයි කියලා. ගාමතෝ ගාමං ගමෙන් ගමට ඒ පුද්ගලයාගේ නුගුර කියලා කියනවා. ජනපදතෝ ජනපදං ජනපදයෙන් ජනපදයට ඒ පුද්ගලයාගේ නුගුර කියනවා. මේ මේ විදිහට නුගුර ප්‍රකාශ කරනවා නම් මේකට කියනවා අවන්නහාරිකා කියලා. එතකොට අදහස වෙන්නේ මොකද්ද? දොස් නැගීමට බයෙන් තමන්ගේ නුගුණ කියන නුගුණ අනෙක් අයට පතුරවයි කියන බයෙන් තමන්ට දන් දෙන්න පටන් ගන්න කියලා හිතනවා. අපි කියන්නේ මම දෙන්නා හොඳ වැඩක් මම ඔබ හැමතැනම කියනවා කියලා කියන්නේ අන්න ඒ වගේ භික්ෂුන් වහන්සේ මේක ගිහිල්ලා හැමතැනම කියයි කියන අදහසින් කල්පනා කරනවා දැන් මේ මම මම දුන්නේ නැත්නම් දැන් මේ ස්වාමීන් වහන්සේ මේක හැමතැනම ගිහිල්ලා කියනවා. අන්න ඒ අදහස ඇතුව තමයි මේක යෙදෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේ පුද්ගලයා මම මේක ගිහිල්ලා ගෙයින් ගෙට කිව්වහම මේක හැමතැනම පැතිරෙයි කියන බයෙන් පැතිරෙයි කියන අදහසින් මේක මේ පුද්ගලයා දන් දෙන්න පටන් ගන්නේ. නිසා මට ලාභ සත්කාර ලැබී කියලා බලාපොරොත්තු වෙනවා. අන්න එහෙමනම් ඒකට කියනවා පවන්න ආරිකා කියලා. ඒ වගේම නිප්පේශිකතා නිर्देशයේ අනෙක් කොටස තමයි අපි කියන්නේ අවසාන කොටස පරපිට්ටි මානසිකතා කියලා කියනවා. පරපිට්ටි මානසිකතා කියලා කියන්නේ එක්තරා විදිහකට පරම්මුඛයේ ඉඳගෙන ඒ කියන්නේ පිටිපස්සේ ඉඳගෙන පිටේ මස් කනවා වගේ දෙයක් කියලා කියනවා. පිටිපස්සේ ඉඳගෙන පිටේ මස් කනවා වගේ කතන්දරයක් තමයි පරපිටි මනසිකතා කියන්නේ. පුරතෝ මధుරම් බණිත්වා පරම්මුඛේ අවන්න භාසිතා. ඉස්සරහින් ඊටාම හොඳට සම්මුඛයේ ඉඳගෙන ಗುಣ කියලා ඊට පස්සේ පරම්මුඛයේ ගිහිල්ලා කරලා නොගුණ කියනවා. අපි ගොඩක් කෙනෙක් ගොඩක් දෙනෙක් ඉන්නේ සමහරලාවට වර්තමානයේ ඉන්න පරපිටි මනසිකත අය ඉස්සරහදී හොඳට කතා කළා අනේ ඉතින් ඔබ වහන්සේ මෙහිමයි ඔබ වහන්සේ මෙහිමයි එහෙම නැත්නම් ඔබතුමා මෙහිමයි ඔබතුමා මෙහිමයි කියලා වරලා ಗುಣ කියලා අවසානයේ අනිත් අනිත් කටයුතු ගිහිල්ලා වරලා නොගුණ කියනවා අන්න එහෙම කියනවා නම් ඒකට කියනවා පරපිට්ටි මානසික භාවය කියලා. ඒසාහි අභිමුඛං ඕලෝකේතුං අසක්කොන්තස්ස පරමුඛානම් පිට්ටි මන්සංකාදනමිය හෝති. එතකොට නිකන් ඉස්සරහින් යන්න බැරුව පිටිපස්සේ ඉඳගෙන පිටිපස්සෙන් පිටේ මස් කනවා වගේ දෙයක් තමයි මේ පරපිට්ටි මානසික භාවය කියලා කියන්නේ. පරේසම් පිට්ටි මංස කාදන සීලෝ පරපිට්ටි මංසිකෝ කියලා මේ ටීකාවේ දක්වනවා විසුද්ධි මාර්ගයේ ටීකාවේ පරේසං මෙරමාගේ පිට්ටිමංශ කාදන සීලෝ පිටේ මස් කන ස්වභාවයට කියනවා පරපිට්ටිමංශික භාවය කියලා. පක්ෂ භාවෝ පරපිච්චමංසකතා. ඒ ඒන් භාවය, ඒ తත්වය පරපිච්චමංසකතාවය කියලා කියනවා. එතකොට පරපිච්චමංසක භාවය කියලා කියන්නේ ඉස්සරහින් ඉඳගෙන ಗುಣ කියලා පිටිපස්සේ ඉඳලා එහෙම නැත්නම් වෙනත් තැනකට ගිහිල්ලා නොගුණ කියනවා කියන එක. ඒක නිකන් හරියට ඉදිරියෙන් එන්න බැරුව පිටින් ඇවිල්ලා, කියන්නේ ඉදිරියෙන් ඇවිල්ලා ඉවරලා අල්ලගන්න බෑ. ඉදිරියෙන් ඇවිල්ලා ඉවරලා කන්න බෑ. ඒ නිසා පිටේ පිටිපැත්තේ ඉඳලා පිටිපස්සෙන් පුද්ගලයෙක්ගේ පිටේ මස් ටික කනවා නම් අන්න ඒක පරපිටි මානසික භාවය. ඒ වගේ දෙයක් තමයි ඉදිරියේ ඉඳලා ಗುಣ කියලා ಗುಣ කියලා ඊට පස්සේ ආපහු නුගුණ කියනවා. මෙන්න මේ කියන කරුණු ටික ඒ අනුව මෙතන තියෙනවා අක්කෝසනා වම්භනා ගරහනා උක්කේපනා සමුක්කේපනා ඒ වගේම කිපනා සංකිපනා පාපනා සම්පාපනා අවන්නහාරික හාරිකා පරපිච්ච මානසිකතා මෙන්න මේ කියන දේවල් ටික ඔක්කොටම කියනවා නිප්පීසිකතා කියලා කියනවා අයං උචිත නිප්පේසිකා නිප්පේසිකතාති අයං යස්මා වේලුපේසිකාය විය අබ්බංගම් පරස්ස ගුණස් ගුණං නිප්පේසක නිප්පංචති ඒ කියන්නේ මොකක්ද මේ මේ විසුද්ධි මාර්ගයේ පාඩේ දාලා තියෙන එක සිංහලේ සරල අර්ථය කියනවා හරියට නිකන් හුණ පතුරකින් ඇඟ සූරලා දානවා වාගේ මෙරමාගේ ගුණ සූරලා පිසදවනවලු. දැන් උණ පතුරක් අරගෙන ඉස්සර කාලේ අතීතයේ මේ වර්තමානයේ තියෙන අපි ඇඟ පිහදාන තුවාය කියන උපාංගයේ අතීතයේ තිබුණේ පතුරක්, ලී පතුරක් සමහරලාට උණ පතුරක්. එතකොට භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් මේ උණ පතුර අනුදැනිනව ඇඟ පිහදාන්න. එතකොට මේ උණ පතුරෙන් එහෙම නැත්නම් ලී පතුරෙන් මෙහෙම තමන්ගේ ඇඟේ තියෙන වතුර ටික පිස දානවා. පිස දාලා පිස දාලා ඒ විදිහට තමයි ඇඟ පිසදැවීම සිද්ධ කෙරෙන්නේ. මෙන්න මේ විදිහට ගුණ පතුරකින් කාගේ හරි ඇඟක් පිසදානවා වාගේ අනෙක් අයගේ ගුණ සූර්ලා පිසදානවා නම් අන්න ඒකට තමයි නික්පේශිකට කියලා කියන්නේ. ඒකයි කියන්නේ යස්මා වේලු පේශිකායේදී අභංගම් පරස්ස ගුණන් නික්පේශේති නිපුච්චති. හරියට නිකන් උණ පතුරකින් ඇඟ පිහදානවා වාගේ මෙරමාගේ ගුණ පිස දමනවා නම් ඒක ಗುಣ සූරල පිස දානවා නම් සූරල දානවා නම් ඒකට තමයි නිප්පේශිකතා කියලා කියන්නේ කියලා කියනවා. එහෙමත් නැත්නම් කියනවා යස්මාවා ගන්ධජහතන් නිපිසිත්වා ගන්ධමග්ගනාවිය පරගුණේ නිපිසිත්වා විචුන්නෙත්වා ඒසා ලාභමග්ගනා හෝති. හරියට නිකන් සුවඳ ධර්ම සුවඳ ද්‍රව්‍ය එකතු කරලා ඒවා මේ හුණු කරලා හුණු කරලා සුවඳ ආග්‍රහණය කරනවා වාගේ අනෙක් කෙනාගේ ගුණය සුණු කරලා සුණු කරලා කුඩු කරලා ඒ ගුණය පස්සෙන් Tamanට ලාභයක් හොයාගන්න. දැන් වර්තමානයේ අත්‍රම සුවඳ කුඩු ආතිය ඒ විදිහට පාවිච්චි කරන ටික අඩුයි. නමුත් දැන් ඔය සමහර සමහර සුවඳ වර්ග දැන් අපි ගත්තොත් සමහර ලාවට දුම්මල වාගේ දේවල් කැට තියෙනවා කුඩු කරනවා. කුඩු කරාට පස්සේ තමයි ඒක සුවඳ එන්නේ. මේ විදිහට යම් සුවඳ වර්ගයක් සුණු කරලා කුඩු කරලා ඒ කුඩු කිරීම තුළින් එක්තරා විදිහකට සුවඳ ආග්‍රහණය කරගන්නවා. සුවඳ ලබා ගන්නවා නම් අන්න ඒ වාගේ කියනවා අනෙක් කෙනාගේ ගුණය කුඩු කරලා සුළු කරලා ආන් එකෙන් තමයි ලාභයක් කරගන්නවා නම් ඒකට තමයි කියන්නේ නිප්පීෂකතා කියලා කියන්නේ කියලා කියනවා. මෙන්න මේ විදිහට එතකොට ආජීවයේ අපිරිසිදු වෙන ආකාරය අපිට කියනවා ආජීව පාරිශුද්ධශීලී දෙස සඳහන් කරනවා නිප්පීෂකතා කියන ආකාරයක්. එතකොට අපි ආජීව පාරිශුද්ධශීලී පැහැදිලි කරන්න තියෙන යාපන ආජීව හිත පඤ්ඤත්තාන චන්නං සික්ඛාපදානං වේතිකමස්ස ආජීවයේ හේතුන් පනෝත්සාය ධර්ම ශික්ෂාපදයන්ගේ වේතික්‍රමණය කුහණා ලපනා නීමිතිකතා නිප්පේශිකතා ආදී මේ පාප ධර්මයන්ගේ වශයෙන් තියෙන මිත්‍යා ආජීවෙන් වැළකීමට තමයි ආජීව පරිශුද්ධිය කියන්නේ. ඒතර මොකද නිප්පේශිකතා කියන එකත් අපි පැහැදිලි කරන්න තියදුනා. අවසාන එක තමයි ආජීව පාරිශුද්ධ ශීලයට අපිට කතා කරන්න තියෙන්නේ ලාභයෙන් ලාභං නිජිකින්චනතා කියලා කියනවා. ලාභයෙන් ලාභය සෙවීම කියන අර්ථය. මොකක්ද ලාභේන ලාභං නිජිකින්සනතා කියලා කියන්නේ? පත්ත කතමා ලාභෙන් ලාභං නිජිකින්සනතා කියලා මුලින් අපිට ලාභෙන් ලාභං නිජිකින්සනතා කියන එක පැහැදිලි කරා. කොහොමද? ලාභ සත්කාර සිලෝක සම්නිසිතෝ පාපිච්චෝ ඉච්ඡාපකතෝ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් මෙදිච්චි පාපී අදහස් ඇති ලෝභයෙන් මැඩිච්ච භික්ෂුවක් ඊතෝ ලද්දන් ආමිසං අමුත්තර හරති මේ gedirin ලැබිච්ච ආමිසය ඒ ඊට වඩා හොඳ දෙයක් Tamanට ඕනේ. ඒක මදි Tamanට. හොඳ මදි. ඒ හින්දා ඒක ගිහිල්ලවල ඊළඟ ගෙදරට දෙනවා. අමුත්‍රා ලබ්ධං ආමිසං ඉද ආහාරති. එතනින් ඒ ගෙදරින් ලැබෙන්නේ මොනවද කියලා බලන්න. ඒක හොඳ Tamanට. ඒක හොඳ මදි. ඒක ගණනවල මේ ගෙදරට දෙනවා. යා ඒව රූපස්ස ආමින් ආමිෂේන ආමිෂස්ස ඒට්ටි ගවේට්ටි පරියේට්ටි ඒසනා ගවේෂනා පරියේෂ මෙන්න මේ විදිහට ආමිෂය පිළිබඳව ඒටි ගවේටි පරියේටි මේ හැම වචනයකින් කියන්නේ සොයනවා කියන අදහසක් කියන්නේ. මෙන්න මේකට කියනවා ලාභින ලාභං නිජිකින් සතා කියලා. එතකොට ආජීවයේ අපිරිසිදු වෙන තවත් ක්‍රමයක් තමයි අපි යම් භික්ෂුවකට ලැබෙන ලාභය එක තැනකින් ලාභයක් ලැබුණාම ඒ භික්ෂුව ඒ ලාභයෙන් සතුටු වෙන්නේ නැහැ තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔහු ඒ ලාභය අරගෙන වෙන තැනකට දීලා බලනවා වෙන තැනක ඊට වඩා හොඳ දෙයක් තමන්ට ලැබෙයිද කියලා. එතනින් ඒක අරගෙන ඒත් Taman සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගිහිල්ලා වෙන කාට හරි දෙනවා බලන්න. එයාගෙන් Taman ඊට වඩා හොඳ දෙයක් ලැබෙයි කියලා බලන්න. මෙන්න මෙහෙම කරනවා නම් මේකට කියනවා ලාභේන ලාභං නිජිකින් සත්තා කියලා කියනවා. ඒ වචන ටික පැහැදිලි කරන අපේ විසුද්ධි මාර්ගයේ නිජිකින් සනතාති මග්ගනා නිජිකින් සනතා කියන්නේ මග්ගනා කියන්නේ සොයනවා කියන එකයි. සොයනවා කියන එකටයි නිජිකින් සනතා කියන්නේ. ඊතෝ ලද්ධන්ති ඉමම්හා ගේහා ලද්ධං. ඊතෝ ලද්ධං කියන්නේ මේ gederin ලැබිච්ච දේ අමුත්‍ර අනුත්තරහාරත කියන්නේ අහවල් ගෙදරට ගෙනහිලා දෙන අමුකම්පි ගියේ කියන්නේ. ඒත්ථීති ඉච්ඡනා ඒත්ථි කියලා කියන්නේ කැමති වෙනවා කියන අදහස. ගවේත්ථි කියලා කියන්නේ මග්ගනා හොයනවා කියන අදහස. පරියේත්ථි කියලා කියන්නේ පුනක් පුනම් මග්ගනා නැවත නැවතත් හොයනවා කියන එක. මග්ගනා කියන වචනේ අදහස හොයනවා කියන අදහස. උතර ඒත්ථි ගවේත්ථි පරියේත්ථි ඒත්ථි කියන්නේ මීට වඩා වෙන දෙයක් වෙන කොහෙන් හරි ලැබෙනවා නම් හොඳයි කියලා හිතා ගන්නවා කැමැති භාවයටපත් වෙනවා. Tamanට දැන් එක ගෙදරකින් ලැබුණත් පිට පාතයක් ඒ ගෙදරින් ලැබෙන අපිටම කිරිබත් කෑල්ලක් හම්බුණා. මේ කිරිබත් කෑල්ලක් කාලා අද ඉන්න බෑ. මම මේක ගිහිල්ලා කරලා එහා පැත්තේ ගෙදර ඉන්න පොඩි උන්ට දෙනවා. එතකොට ඒ ගෙදර උපාසිකාව මට පැහැදිලා මට මස් මාළුත් එක දානයක් පූජා කරොත් කොහොමද කියලා හිතලා අන්න අර කිරිබත් කෑල්ල ගිහිල්ලා වෙරලා ඊළඟ ගෙදර ළමයින්ට දෙනවා. ආන් එහෙම කරන්නේ ඒට්ටි මීට වඩා හොඳ දෙයක් කැමති වීමෙන්. ගවේට්ටි මීට වඩා හොඳ දෙයක් හොයමින්. පරියේට්ටි මීට වඩා හොඳ දෙයක් නැවත නැවතත් හොයනවා. එතනින් ලැබෙන මොනවා හරි ඒකත් හරි ගියේ නැහැ. Tamanට එකත් හරි ගියේ නැහැ. ඒක අරගෙන ගිහලා තව තැනකට දෙනවා. එතනින් දීලා බලනවා කොහොමද කියලා. මෙන්න මේ විදිහට යම් යම් ලැබෙන ලැබෙන හැම දෙයක්ම තැන් තැන් වලට දිදී බලනවා ඊට වඩා හොඳ දෙයක් Tamanට ලැබෙයිද කියලා. එහෙම හොයනවා නම් ඒකට කියනවා ලාභේන ලාභං නිජිකින්සන්තා කියලා කියනවා. ආදිතෝ පට්ඨාය ලද්දං ලද්දං බික්ඛං తත්‍ර తත්‍ර කුලධාරකාණං දත්වා අන්තේ කීරයාගුණ ලබිත්වා ගත බික්කවත්තු චිත්තකතේතප්පං. මෙතනදී කියන්න ඕනේ වස්තුවක් මෙතන දැනගන්න ඕනේ කතාන්දරයක් අපිට කියනවා. ආත්මව පට්ටාය ලද්දන් ලද්දන් වික්ඛං. මුල ඉඳලා ලැබිච්චි ලැබිච්චි ලැබිච්චි වික්ෂාව ඔක්කොම ටික අරගෙන ගිහිල්ලා తත්‍ර తත්‍ර කුලදාර කනන්දත්තා. ඒ ඒ ගෙදර ළමයින්ට බෙදලා දෙනවා. ළමයින්ට බෙදලා දීලා බලනවා ඒ ඒ තැන් වල මොනවා හරි ලැබෙයිද කියලා. එතනින් ලැබෙන එකත් ඒක හොඳ නෑ. ඒක ඊළඟ ගෙදරට දීලා බලනවා. එතනින් ලැබෙන එකත් හොඳ නෑ. මේ විදිහට මේ විදිහට ගිහිල්ලා අන්තිමේටම ලැබෙන්නේ කීරි කැදක් කියලා කියනවා. කීර යාගුන් ලැබිත්වා. කීරි කැදක් ලැබෙන දැන් යන්න තැනක් නැහැ පින්දපාතේ. තව යන්න වෙලාවකුත් නැහැ. ඒ ගමන තවන්ට ඉස්සලා ලැබිච්ච ලැබිච්ච දේවල් ඒ ඒ තැන් වලට දීලා ඊට වඩා හොඳ දෙයක් ලැබෙයිද කියලා බැලුවා. හොඳ දෙයක් ලැබුණේ නැහැ. අවසානයේ කීරි කැද ටිකක් වළඳලා හිටියා කියලා කියන භික්ෂුවක්. තන්නේ භික්ෂුවගේ වස්තුව මේ කතාන්තරය මෙතනදී සාකච්ඡා කරන්න ඕනේ කියලා කියනවා. ඒකට කියනවා ලාභේන ලාභං නිජිකින් සම්පා කියලා. ඒතර එතන වචන කීපයක් ආව. ඒට්ටි, ගවේට්ටි, පරියේට්ටි, ඒසනා, ගවේෂනා, පරියේෂනා. ඒතර ඒවා ඒ වචන ඔක්කොම ගත්තොත් උතන ඔය ඒට්ටි, ගවේට්ටි, පරියේට්ටි කියපු වචන වලම අර්ථය තමයි ඒසනා, ගවේෂනා, පරියේෂනා කියලා කියන්නේ. ඒසනාති ආදීනි ඒට්ටි ආදීනි මේ වේවචනයන් කියලා කියන්නේ. ඒසනා ආදී වචනයන් ඒට්ටි ආදී වචනයන් වලටම පර්යාය වචනයන්. තස්මා ඒ නිසා ඒ තීති ඒසනා ඒටි කියලා කියන්නේ ඒසනා කියන එකමයි ගවේ තීති ගවේෂණා ගවේටි කියලා කියන්නේ ගවේෂණා කියලා කියන එක අපි කියන්නේ ගවේෂණය කරනවා කියලා කියන්නේ ඒකයි පරියේටි පරියේෂණා පරිේෂණය කරනවා කියලා කියන එකයි මේ විදිහට මින් සවචනවල යෙදින් දැනගන්නයි කියනවා අයං කුහනාදීනම් අත්ථෝ ඔන්න බලන්න ආජීව පාරිශුද්ධ ශීලයේ පැහැදිලි කරද්දී කියපු පාප ධර්ම ටික කුහනා, ලපනා, නේමිත්‍තිකතා, නිප්පේසිකතා, ලාභයන ලාභන නිචිකිත්තා. අපිට පාප ධර්ම පහක් පැහැදිලි කරන්න තිබුණා. ඒ පාප ධර්ම පහ තමයි ඔය පැහැදිලි කරන්නට විස්තර කරන්නට යෙදුනේ. එහෙම කියලා කියනවා ඒව මාදීනංච පාප ධම්මානං වශයෙන් පවත්තා මිච්ඡා ජීව විරති ඉදං ආජීව පාරිශුද්ධ ශීලං. ආජීව පාරිශුද්ධ ශීලය කියලා කියන්නේ මේ ආදී පාප ධර්මයන්ගේ වශයෙන් පවත්නා වූ මිත්‍යා ජීවින් වැළකීම. නම් මේ ආදී කියලා කියම ආදී කියන පදයෙන් කියවෙනවා මීටත් වඩා තවත් තියෙනවා පාප ධර්ම. තවත් තියෙනවා ලාමක ධර්ම. නම් මොනවද මේ අනෙක් ලාමක ධර්ම? නම් ආදී පදයෙන් පැහැදිලි කරන අපිට මොනවද තවත් මේ තියෙන ලාමක ධර්ම? ඒව මාදීනංච පාප ධම්මානං කියලා කියන තැන ආදි ශබ්දය අපිට පැහැදිලි කරගන්න ඕනේ. ආදි ශබ්දයේ තියෙනවා යතහවා පනේකේ භුන්තෝ සමා බ්‍රාහ්මනා සද්ධා දීයානි භෝජනානි දින්ජිත්වාතේ ඒව රූපාය තිරච්ඡාන විජ්ජාය මිච්ඡා ජීවන ජීවිකම් පෙද්දී සේයතින් දන් අංගන් නිමිත්තං උප්පාතං සුපිනම් ලක්තනම් මෝසිකච්චින්නම් අග්ගිවෝමන් දබ්බිවෝමන් ඉති ආදිනා නයේන බ්‍රහ්මජාලේ උත්පානං අනේකේසං පා ධම්මාංගාණං වේදි තබ්බා ඔන්න අපිට කියනවා බ්‍රහ්මජාල සූත්‍රය කියවලා තියෙනවා නම් බ්‍රහ්මජාල සූත්‍රය කියවනකොට හම්බෙනවා චූල සීල මජ්ජිම සීල මහා සීල කියලා මේ සීලේ බෙදලා දක්වන තැනදී සඳහන් කරනවා මේ වික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේගේ සීලේ බ්‍රහ්මජාල සූත්‍රය පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සීලේ පැහැදිලි කරනවා යතහම පණේකේ බොන්තෝ සමන බ්‍රාහ්මණ යම් ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සද්ධා දෙයානි භෝජනානි දුංචිත්තා සදහෙන් දෙන භෝජනේ වළඳලා තේ උන්වහන්සේලා ඒව රූපාය තිරච්ඡාන විඥාය මිච්ඡා ජීවන ජීවිකම් අත්වෙන්ති මෙන්න මේ බඳු තිරස්චාන විද්‍යාවෙන් මිත්‍යා ආජීවයෙන් ජීවිකාව ගත කරනවා කියලා. කොහොමද? සියතිද මොනවද? අංගං නිමිත්තං uppātaṃ සුපිනං ලක්කනං මෝසිකච්චින්නං අග්ගිහොමං දප්පිහොමං මේ ආදී වශයෙන් තවත් විශාල වශයෙන් මේ මිත්‍යා ආජීව ගණනාවක් අත්පනවා. ඉතින් මේ මිත්‍යා ආජීව එකක් නෙවෙයි විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙතන දාලා තියෙන ටික විතරකුත් නෙමෙයි තව විශාලත්මයක් බ්‍රහ්මජාල සූත්‍රය අපිට දක්වන බ්‍රහ්මජාල සූත්‍රයේ සාමාන්‍ය ඵල සූත්‍රයේ මේ ආදී දීඝනිකාය සූත්‍ර වල මේ මිත්‍යා ආජීවය පිළිබඳව දීර්ඝ වශයෙන් සඳහන් කරනවා. ඒතර එතන සඳහන් කරන මේ නොයේ ආකාරී පාපී ධර්ම මේ ඒමාදීනංච පාපදාන ධම්මා කියන ආදි ශබ්දයට ගන්නේ කියලා කියනවා. මෙතන කියන වචන ටික ගැන අපි බලුවොත් අංගම් අංගම් කියන්නේ අංග ශාස්ත්‍රය කියන්නේ ස්ත්‍රීන්ගේ පුරුෂයන්ගේ මිනිස්සුන්ගේ අංග බලලා ශරීරාංග බලලා මේ පුද්ගලයා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා නොඑක් නොඑක් මතිම ප්‍රාන්තල පළ කරනවා. දැන් යම් කෙනෙක්ගේ මූණ දිහා බලලා මූණ දිගටි නම් මෙයා මේවායි කෙනෙක් මූණ මූණ රවුම් නම් මෙයා මේවායි කෙනෙක් අර මූණේ ඇහි බෙමි හා වෙලා තියෙනවා සමහරුගේ එහෙමනම් මෙයා මේවායි කෙනෙක් ඇහි බෙමි හා වෙලා නැත්තම් මේවායි කෙනෙක් එතකොට මේ විදිහට බලලා ශරීරයේ තියෙන නොයෙක් නොයෙක් ශරීරාංග දිහා බලලා ඒ පුද්ගලයන්ගේ ඒ ශරීරාංග අනුව යම් යම් ශාස්ත්‍ර කියනවා නම් ඒකට කියනවා අංග ශාස්ත්‍රය කියලා. නිමිත්තන් කියන්නේ නිමිත්ත ශාස්ත්‍රය. නිමිත්ත ශාස්ත්‍රය කියලා කියන්නේ නිමිති කියනවා කියලා කියන්නේ සාමාන්‍ය නිමිති කියනවා. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ අපේ ගෙදර මේ මොනවා හරි හවල් පහන් නැති වුණානේ කියලා. ආ එහෙමනම් ඉන්න බලන්න ඔක බහන්නේ නැති උනේ කොහොමද කියලා. ඉතින් අනන නිමිත්තක් බලන්න මොකක් හරි ක්‍රමයකට නිමිත්තක් බලලා ආ මේ අහවලා තමයි මේක අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මෙහෙම මෙහෙම ගෙන්න තියෙන කියලා අන්න අනෙක් අයට නොපෙනෙන දෙයක් නිමිත්තක් කියනවා. එහෙම නැත්නම් අනාගතය පිළිබඳව නිමිත්තක් කියනවා. මේ මා ශාස්ත්‍රයක් අහගන්න ආවේ අනාගතේ මට මොකක්ද වෙයිද? බලවලලා ඔයාගේ මේ මේ මේ මේ විදිහට අනාගතේ වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා කියලා නිමිති කියනවා. මෙන්න මෙහෙම නිමිති කියනවා නම් මේකට කියනවා නිමිත්ත ශාස්ත්‍රය කියලා. එතකොට වික්ෂුවකට අංග ශාස්ත්‍රය එක්තරා මෙතනදී කියන්නේ සැදැහෙන් දෙන දේ වළඳලා මිත්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒකෝර දැන් මේක දැනගත්තර භික්ෂුවක වැරද්දක් නැහැ. දැන් අංග ශාස්ත්‍රය දන්නවා භික්ෂුවක්. භික්ෂුවක් අංග ශාස්ත්‍රය දැනගැනීමෙන් එයා මිත්‍යා ජීවිතපත් වෙන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ මිත්‍යාදී ආජීවිතපත් වෙන්නේ ඒක තමන්ගේ ජීවිකාව විදිහට පාවිච්චි කරනවා. තමන්ගේ ප්‍රත්‍ය ලබා ගැනීමේ උපක්‍රමයේ විදිහට තමන් දන්න අංග ශාස්ත්‍රය පාවිච්චි කරනවා. ඒකෝර තමන් දන්න අංග ශාස්ත්‍රය පාවිච්චි කරලා එන අයට අංග දිහා බලලා කරලා ශාස්ත්‍ර කියනවා. ආ ඔයා මෙහෙමයි මෙහෙමයි මෙහෙම මෙහෙම කෙනෙක් කියලා ශාස්ත්‍ර කියනවා. මේක තමයි මේක ආජීවයට පාවිච්චි කරන එක තමයි වැරද්ද තියෙන්නේ. ඒත් නිමිති කීමත් එම නිමිති කියන තමන් දැනගත්තට වැරද්දක් නැහැ. හැබැයි මේ නිමිති කියලා ඒක තුලින් තමන් යමක් ප්‍රත්‍යක් උත්පාදනය කරන්න බලාපොරොත්තු වෙන එක වැරදි. උත්පාතං කියන්නේ උල්කාපාත, ලැබුගිනි, භූමිකම්පා ආදී පිළිබඳ ශාස්ත්‍රය. දැන් උල්කාපාතයක් දිහා බලලා කරලා අහවල උල්කාපාතයක් පහළ වෙනවා. ඒ නිසා මේ උල්කාපාතය යනවා. ඔයාට මේ දවස්වල සුබයි. නැත්නම් මේ දවස්වල අසුබයි. මේ විදිහට උල්කාපාතය දිහා බලලා කියනවා. ලැබුගින්නක් බලවැවරලා මේ ලැබුගින්න අනුව මේ රටේ මිනිස්සුන්ට මේ වාගේ ගුණයක් තියෙනවා මේ වාගේ නුගුණයක් තියෙනවා භූමිකම්පාවක් ආදී බව කියනවා. එහෙම ශාස්ත්‍රයක් තියෙනවා නම් ඒකට කියනවා උත්පාද කියලා. ඒතර භික්ෂුව එවඳු ශාස්ත්‍රයක් තමන්ගේ ආජීවය සඳහා පාවිච්චි කරනවා මේක ආජීවයේ අපිරිසිදු වෙන ක්‍රමයක් කියලා කියනවා. සුතිනම් ස්වප්න ශාස්ත්‍රයේ හීන අනුව හීන පලාපල කියනවා කියලා කියන එක. ඒතකොට යම් කෙනෙක් හීනයක් දැකලා ඒ හීනේ ඇවිල්ලාම ආ ඔය හීනේ මෙන්න මේ වාගේ දෙයක් කියලා කියනවා. අන්න එහෙම හීන කීමේ ශාස්ත්‍රය. ඒකෙන් ජීවිතාව ගෙවනවා කියන එක. ඒකට කාට හරි හිතෙන්න පුළුවන් දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට කොසල් රජතුමාගේ සිහින දාස්සයට අර්ථ දුන්නනේ කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ කරපු ධර්ම දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ අනාගතයේ ලෝකයේ ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් පිළිබඳව කරපු ධර්ම දේශනාවක් තමයි මේ සුපින සුපින ජාතකයේ ඒ වගේ මේ සුපින පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට කරපු දේශනාවක් කියලා කියන එක. ඒක කොසල් රජතුමාගේ හීන ටික අනු ශාස්ත්‍රයක් කියන නෙමෙයි. වර්තමානයේ මේ කියන්නේ සුපින ශාස්ත්‍රය කියලා කියන්නේ ඉතින් වික්ෂුවක් ප්‍රසිද්ධයි හීනයක් දැක්කම ඒ හීනෙට අර්ථයක් කියලා ඒක අනුව යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියන එක කියනවා නම් අන්න එහෙම කියලා ඒකෙන් ප්‍රත්‍යක් උත්පාදනය කරගන්නවා. කවුරු හීනයක් දැක්කම මේ භික්ෂුන් වහන්සේ ගාවට ගිහිල්ලා කරලා බුලත්තක් දීලා මල්ලාට යම් කිසි මුදලක් තියලා බුලත්තක් දීලා කියනවා නේ මම හීනයක් දැක්කයි ඒකම අර්ථය මට කියලා දෙන්න කියලා. ඒකට ඒක කියනවනේ ඒක සුපින ශාස්ත්‍රය. ඒක ආජීවය පිරිසිදුන ක්‍රමයක්. ලක්ෂණ ලක්ෂණ ශාස්ත්‍රය කියලා කියන්නේ ඒකත් අර අංග ශාස්ත්‍රයේ වාගේ නම් යම් ශරීර ලක්ෂණ දිහා බලලා ඒ ලක්ෂණ අනුව නොඑක් නොඑක් යහපත් අයහපත් ගුණාගුණ කියනවා. මෝෂිකත් චින්නම් වස්ත්‍ර ආදී මීයු කෑවහම මේ මීයු කාපිකේ ඵල විපාකේ කියනවනේ ඒක කියන මෝෂිකත් චින්නම් කියලා කියනවා. ඒ වගේම අග්ගිහෝමං කියලා කියන්නේ ගිනි පිදීම. ගිනි පිදීමෙන් තියෙන ඵල විපාකේ මේ වාගේ ගිනි පිදිබොත් මේ විදිහට ඵල ලැබෙනවා මෙහෙම ගිනි පිදුවොත් මෙහෙම ඵල ලැබෙනවා කියලා ගිනි පිදීමේ ඵල විපාක ගැන කියනවා නම් ඒක අග්ගිහෝම ශාස්ත්‍රය කියලා කියනවා. ඒතර මෙන්න මෙහෙම ශාස්ත්‍ර තියෙනවා. ඒතර ආදි ශබ්දේ මේ වාගේ තවත් නොයෙක් විශාල ප්‍රමාණයක් තියෙනවා. එක විදිහකට එක්තරා විදිහකට බ්‍රහ්මජාල සූත්‍රයේ මේ කොටස බැලුවහම තමන්ට අපිට තේරුම් ගන්න පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ට තමන්ගේ ආජීවය අපිරිසිදු වෙන නොඑක් නොඑක් ආජීවය අපිරිසිදු කරන ක්‍රම මොනවද කියලා අපිට හඳුනා ගන්න හරි පහසුයි විශාල ලැයිස්තුවක් අතරම බ්‍රහ්මජාල සූත්‍රය අපිට හම්බ වෙනවා. ඒතර මෙතන කීපයක් තමයි ඔය දක්වලා තියෙන්නේ. මෙන්න මේ විදිහටත් එතකොට ආජීව පාරිශුද්ධිය ආජීවයේ අපිරිසිදු වෙනවා නම් ඒ ආජීවයේ අපිරිසිදු වෙන ක්‍රම වලින් වැළකෙනවා නම් ඒකට තමයි ආජීව පාරිශුද්ධි සීලී කියලා කියන්නේ. ඉති ව්‍යායාම ඉමේසං ආජීවහිත් පඤ්ඤප්තානං චන්නං සික්ඛාපදානං වීතිකම වශයෙන් මෙන්න මේ කියපු ආකාරයේ ආජීවයේ හේතුයෙන් පනවන ලද සයවැදර්ම ශික්ෂාපදයන්ගේ වීතික්‍රම වශයෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආජීවයේ හේතුයෙන් පනවන ශික්ෂාපද 10ක් තියෙනවා. මේ ශික්ෂාපද 10 ඉක්මවීම ප්‍රතික්‍රමණය කිරීම නිසා ආජීවය අපිස්තෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊමේසංච කොහනා ලපනා නේමිත්තකතා නිප්පේසිකතා ලාභයෙන් ලාභන් නිජිකින්සන තාති ආයේව මාතිනම් පාප ධම්මන වශයෙන්. මේකේ කොහනා ලපනා ආදී ලාමක ධර්ම පහක් සඳහන් කරා. ඒ ලාමක ධර්මයේ වශයෙන් නිත්‍ය ආජීවයක් වෙනවා නම් අන්න ඒකට කියනවා යාතස්මා සබ්බප්පකාරාපි මිච්ඡා ආජීව වේති ඉදං ආජීව පරිසිච්චිල මෙන්න මේ ਸਰවප්‍රකාරයෙන්ම මිත්‍යා ආජීවෙන් වැළකෙනවා නම් අන්නේ මිත්‍යාජීවයෙන් වැළකීම තමයි ආජීව පාරිශුද්ධ ශීලය කියලා කියන්නේ. ඒතර මේ ආජීව පාරිශුද්ධ ශීලය කියන වචනාර්ථය හැදෙන ආකාරය දක්වනවා. ඒතං ආගම ජීවන් තීති ආජීවෝ ආජීව කියලා කියන්නේ මෙයට පැමිණිලා ජීවත් වෙනවා කියන්නේ මේ කටයුත්තට ඇවිල්ලා ඒ කටයුත්ත කරගෙන ජීවත් වෙනවා කියන එක තමයි ආජීව කියන වචනේ තේරුම. කෝසෝ පච්චේ පරිේෂණ වායාම. මොකක්ද ඒ ආජීවය කියලා කියන්නේ? ප්‍රත්‍යපරේෂණ කිරීමේ ප්‍රත්‍යසෙවීමේ වෑයම කියලා කියන එක. ඒතර ප්‍රත්‍යසෙවීමේ වෑයම කියලා කිව්වහම මෙතන කියනවා ආජීව පාරිශුද්ධි සීලය කියලා කියන එක. ආජීව පාරිශුද්ධි සීලය විරිය සාධනත්තා ආජීව පාරිශුද්ධි සීලස පච්චේ පරිශන වාය අමත උත්තම් කියලා මේ ටීකා විකරණ මේ පද නිල් පාටෙන් අපි දක්වලා තියෙන්නේ. ටීකා පාඨයන් ටීකා පාඨේ දක්වනවා ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා වෙන්නේ ආජීව පාරිශුද්ධ සීලය සම්පාදනය වෙන්නේ භික්ෂුවකගේ විරි වීරිය නිසාවෙන් කියලා. ඒතර භික්ෂුවක් වීරිය කරේ නැත්නම් තමන් ආජීව අපිරිසිදු කරගන්නවා. දැන් අපි අපි දකින්නේ එක්තරා විදිහකට භික්ෂුන් වහන්සේලා කියනවා නම් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. යම් විදිහකට ඒ භික්ෂුන් වහන්සේලා ජීවත් වීම උදෙසා නොඑක් නොඑක් මේ වැරදි ආජීව යෙදෙනවා කියලා කියනවා. එතන අපිට දක්න තියෙන වීරිය කියන එක නැහැ කියන එක. නිවන් දකින්න තියෙන වීරිය නැති නිසා. නිවන් දකින්න තියෙන වීරිය තියෙනවා නම් අන්න ඒ වීරිය තියෙන පුද්ගලයා ආජීවයේ පිරිසිදු කරගන්නවා. ඒකයි කියන්නේ තස පාරිශුද්ධි අනවජ්‍ය භාවෝ ඒ ආජීවයේ පිරිසුදු භාවයේ නිර්වද්‍යයි. ජීන ධම්මේන සමේන පච්චේලාභෝ හෝති යම් යම් ආකාරයකින් ධර්මයකින් දැහැමෙන් සෙමෙන් කියලා අපි කියන්නේ යම් ධර්මයකින් ප්‍රත්‍යලාභයක් වෙනවද? අන්නේ ප්‍රත්‍යලාභයේ අනවද්‍ය භාවයක්, නිර්වද්‍ය භාවයක්, පාරිශුද්ධියක්. නහි අලසෝ ඥායේන පච්චේ පරිසන සක්කෝති. මේ අලස පුද්ගලයෙකුට Taman මේ නිවැරදි ක්‍රමයකට ප්‍රත්‍යපා ගන්නවා කියලා කියන එක ලේසි නෑ. අලසයි කියලා කියන්නේ වීර්ය නෑ කියන එක. වීර්ය නැති පුද්ගලයාට නිවැරදි ක්‍රමයට ප්‍රත්‍යසවා ගන්නවා කියන එක ලේසි නෑ. එයාට නිවැරදි ක්‍රමයට ප්‍රත්‍යසවා ගන්න අමාරුයි. එයා බලන්නේ ලේසියෙන් ප්‍රත්‍ය පහසුවෙන් හොයාගන්න. පහසුවෙන් ප්‍රත්‍යසවා ගැනීමේ කටයුත්තට ගියාම ඒ පුද්ගලයා වැරදි ආජීවයට යෙදෙනවා. ඒ නිසා ආජීව පාරිශුද්ධිය කියලා කියන එක ප්‍රත්‍ය පරිේෂණ වෑයම ඒක තුලින් වීරිය තමයි සාධනය වෙන්නේ. නිසා පරිසුද්ධ භාවය කියන පරිසුද්ධි පාරිශුද්ධීති පරිසුද්ධතා ආජීවස පාරිශුද්ධි ආජීව පාරිශුද්ධි ආජීවස පාරිශුද්ධි ආජීව පාරිශුද්ධි කියන ක්‍රමයට මේක සමාස වශයෙන් පදේ සකස් වෙනවා ආජීව පාරිශුද්ධි කියන වචනය ආජීවස්ස පාරිශුද්ධි ආජීව පාරිශුද්ධි කියලා. ඒතර එහෙමනම් ප්‍රත්‍යශෙවීමේ වෑයම පිරිසිදුව ප්‍රත්‍යශෙවීමේ වෑයමට තමයි අතරම ආජීව පාරිශුද්ධි සීලය කියලා කියන්නේ. තර විසුද්ධි මාර්ගයේ අපිට ආජීව පාරිශුද්ධ ශීලයේ පිළිබඳව මෙන්න මේ විදිහට විස්තරයක් අපිට ඉදිරිපත් කරනවා. ඒතර මෙතනින් ඉදිරියට අපිට ආජීව පාරිශුද්ධ ශීලයේ ළඟට අපිට පැහැදිලි කරන්න තියෙන්නේ ප්‍රත්‍ය සම්නිශ්චිත ශීලය කියන එක. ඉතින් අපි අද අපි ඒ ආජීව පාරිශුද්ධ ශීලය කියන එක පිළිබඳව පැහැදිලි කරලා ඉවරලා ඊටාම කෙටියෙන් ප්‍රත්‍ය සම්නිශ්චිත ශීලය පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ආජීව පාරිශුද්ධ ශීලය අපි නැවත වාරයක් බැලුවොත් යාපන ආජීව හේතු පඤ්ඤත්තානං චන්නං සික්ඛාපදානං දීතිකමස ආජීව හේතුන් පරත් සවැදර්ම ශික්ෂාපදවල වේති ක්‍රමණය පුහනාලපනා නෛමිත්තිකතා නිප්පේශිකතා ලාභින් ලාභ නිදිසුන්තා කියන මේ ආදී ලාමක ධර්මයන්ගේ වශයෙන් පවත්නා වූ මිත්‍යා ආජීවෙන් වැළකීම කියන මෙන්න මේක තමයි ආජීව පාරිශුද්ධි සීලං කියලා කියන්නේ කියලා කියනවා ඊළඟට ඊළඟ සීලය තමයි ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියලා කියන එක. ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියලා කියන්නේ ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියලා කියන්නේ පටිසංකායෝනසෝ චීවරම් පටිසේවති යාවදේව සීතහ පටිඝාතාය ඉති ආදින ආයන බුද්ධෝ පටිසංකාන පරිසුද්ධෝ චතුපච්චේ පරිභෝගෝ පච්චේ සංනිත් සීල සම්මා සීලන්නාම කියලා කියනවා. ඒතර ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියන එක අපිට පැහැදිලි කරනවා කොහොමද පටිසංඛායනසෝ චීවරම් පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතා යනාදී වශයෙන් මේ චීවර පින්ඩපාත සේනාසන ගිලානප්පත්‍ය ආදී සිව්පස පරිභෝග කරනකොට ඒ සිව්පස පරිභෝගයේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා නුවණින් නිතුව සිව්පස පරිභෝග කිරීම තමයි ප්‍රත්‍යසන්නිෂිත සීලය කියන්නේ කියලා. ඉතින් අපි ඒ පිළිබඳව චීවර ප්‍රත්‍යවේක්ෂාවට යොදා ගන්නා චීවර ප්‍රත්‍යවේක්ෂා පාඩේ, පින්ඩපාත ප්‍රත්‍යවේක්ෂා පාඩේ සේනාසන ප්‍රත්‍යවේක්ෂා පාඨය, ගිලාන ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂා පාඨය කියන මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා පාඨ ටික පිළිබඳව අපි විස්තර වශයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා. ඉතින් මේක ඇත්තටම එක කොටසක් අපි විස්තර කරන්න ටිකක් ලොකු කාලයක් යන නිසා අපි අද ඒ කොටස පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පැය වෙනුවෙන් තව විනාඩි 5ක් පමණ කාලයක් තිබෙනවා. ඒ නිසා මේ පමණ කාලයේ තියෙද්දී අපි වැඩසටහන අදට නතර කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රතිසංශීල ශීලයේ පිළිබඳව අපි විස්තර වශයෙන් වෙනම සාකච්ඡා කළ යුතු නිසා ඉතින් මේක අපි ඊටාම කෙටියෙන් සඳහන් කරන්නේ සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලානපත්ති කියන මෙන්න මේ සිව්පසය ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතුව පරිහරණය කරනවා නම් අන්න ඒකට තමයි කියන්නේ මේ ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියලා. ඉතින් අපි ඊළඟ දවසේ ඒ පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන අදට අපි වැඩසටහන අවසන් කරනවා ආජීව පාරිශුද්ධ සීලයෙන්. ඉතින් අපි ඊ타මත්ම කෙටි වේලාවක් ලබා දෙන්න මේ ඉතිරි විනාඩි 5ක කාලයෙන් පොද අපිට ඇත්තටම විශේෂයෙන් විශේෂ ශාසනික කටයුත්තක් යෙදලා තියෙනවා මේ වෙලාවේ. ඒ නිසා අපි ඊ타මත්ම කෙටියෙන් විනාඩි 5ක් පමණ කාලයක් යම් ප්‍රශ්නයක් කාට හරි අහන්න තියෙනවා. ඒ සඳහා අවස්ථාවක් දෙන්නම්. ඊට අමතරව ප්‍රශ්න තියමක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න අපි අවස්ථාවක් ලබා දෙනවා අපේ සමූහය ඔස්සේ. ඒ නිසා අද දවසට අපි මේ අමත පදම් වැඩසටහනින් ආජීව පාරිශුද්ධ සීලය පැහැදිලි කරලා අවසන් කරන්නට යෙදුනා. සීලී පතිත්තහය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතං කියපු මෙන්න මේ ගාථාවත බුදුගෝසාචාරණ වහන්සේ මේ සීලය පැහැදිලි කරන තැනදී ආජීව පාරිශුද්ධ සීලය මෙන්න මේ විදිහට දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නට යෙදුනා. ඉතින් මේ පැහැදිලි කිරීමත් සමගින් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. එහෙනම් අපි ඉතින් අද දවසේ මේ අමතපදම් වැඩසටහනට සහ සම්බන්ධ වෙමින් විසුද්ධි මාර්ගයේ මූලපටන් අධ්‍යයනය කරගෙන තමන්ගේ නිවන් මඟ පැහැදිලි කරගන්නට ධර්මඥානය වැඩි දියුණු කරගන්නට මේ වැඩසටහන සමග සම්බන්ධ වෙච්චි හැම සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා විශේෂයෙන් මේ වැඩසටහන සංවිධානය කරන සංවිධායක මණ්ඩලයේ හැම සියලු දෙනාටම ඒ වගේම මේ වැඩසටහන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නරඹලා මේ ධනම වැඩි දියුණු කරගන්නට එකතු වෙන හැම සියලු දෙනාටම මේ ධර්මයේ රැකගන්නට ධර්මයේ සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස පිළිපන්නා වූ හැම සියලු දෙනාටම අපි ඊටමත් මෛත්‍රීස්තින් පුණ්‍යානුමෝදනා සිදු කරනවා මේ ධර්මයේ තව තවත් අසලා දැනගෙන ඉගෙනගෙන තව තවත් මේ ධර්මයේ පිරිස අතර බෙදා හදාගෙන තමන් තමන්ගේ නිවන් මාර්ගය සම්පාදනය කර ගන්නවා සීම අන් අයටත් මේ නිවන් මාර්ගය විවර කර දේවා කියන ආරාධනයක් සිදු කරමින් හැම සිළු දනාතම මේ වැඩසටහන සහ සම්බන්ධ වෙච්ච සෑම සියලු සත්පුරුෂ පිරිසන් සියලු දෙනාටම උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරගෙන නිවන් මඟ ගමන් කරගන්න ලැබේවා සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නම ලැබේවා ලැබේවා කියලා මෛත්‍රිණිත පුණ්‍යානුමෝදනා කරනවා හැම සියලු දෙනාටම තෙරුවන් සරණයි